එහෙමනම් අද එදා කියපු තැන ඉඳලා ධර්ම දේශනාවදී පච්චාන පරිසම්පාදයේ පිළිබඳ සාවධානය අහන්න. සාමාන්‍ය ඥානයට බලාපොරොත්තු වෙන කෙනෙක් විසින් හේතුඵල ධර්මතාවයන් වශයෙන් මේ පංචස්කන්ධ ලෝකය අවබෝධ කර ගැනීම, ඊටමත් අවශ්‍යයි අවබෝධ කර ගැනීම තුළින් කෙනෙකුට පුළුවන් මේ පංචස්කන්ධ ලෝකය තුළ ආත්මයක් නැහැ මේක අනාත්මයි කියලා දැනගන්න. නිවන් ලැබෙන්නම මාර්ග ලක්ෂණය අවබෝධ කර ගැනීම තුළින් පමණයි වෙනත් ආකාරයකින් නිවන් ලබන්නට බෑ. මේ නිසා මාර්ග ලක්ෂණය අවබෝධ කර ගැනීම අභ්‍යාසයෙන් හේතුඵල ධර්මයන් තේරුම් ගැනීම ඉතාමත්ම අවශ්‍ය වෙනවා. ඒතකොට එදා අපි මේ ප්‍රකාශ කළේ යම් කිසි දෙයක් යම් කිසි හේතුවකින් හටගත්තා නම් ඒ හේතුව නැති වෙනකොට හේතුවෙන් හටගත් දේවල් නැති වෙනවා කියන කාරණාව. කාරණාවට ඉතින් විමර්ශනයේ සැදීදම හොතේ විමර්ශපාදා ඉදම ප්‍රජිත. මේ හේතු ඇති නැත මේ ඵලය ඇති වෙනා විමර්ශනයේ බෝධාය දන් නිරුද්ධටි ඒ ඵලය නිරුද්ධ වෙනකොට ඒ හේතු නිරුද්ධ වෙනකොට ඵලය නිරුද්ධ වෙනවා. ඒක විස්තර කරන විට බුදුරජාණන් වහන්සේ වගේ යදිදම අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානම ආදී වශයෙන් දැක්කන පටිච්චසමුප්පාද ධර්මයේ තියෙන අංග 10 තමයි පෙන්වන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය හරියට පැහැදිලිව අවබෝධ කරගත්තාට පස්සෙ කෙනෙකුට තේරෙනවා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්නට තියෙන ඉතාම සුළු දෙයක් කියලා. ශ්වාසෝස අදහසක් අසෝහාදහසක් ධම්මස්කන්ධය කියලා කතා කළාට ඉතාම සුළු දෙයක් නේ අවබෝධ කරගන්නට තියෙන්නේ කියන කාරණාව තේරෙනවා. නමුත් ඒ සුළු දෙය අවබෝධ කරගන්න නැහැ කියන නිසා තමයි අපි දීර්ඝ සංසාරයේ පුරා මේ ආකාරයෙන් ඉදදී ඉදදී මෙරි මෙරි එන්නේ සංසාර දුක් අනුභව කරන්නේ. සාමාන්‍ය ලෝක සත්‍යය තමන්ගේ ඇඟ සිත දෙකම අරගෙන සිත තියෙන කය විතරක් තියෙන ලෝකෙ ගැන සිත අරගෙන මේක මමය මේක මගේ මේක මගේ ආත්මයක් කියලා දැන් සත්‍යයේ සිනාය කියලා වැඩි දෘෂ්ටියක පිටනවා ඒ වැඩි දෘෂ්ටියක පිටනවා කොහොමද කියන්නේ ඒක උපාදාන කරන සිතින් කලින් අල්ලා ගන්නවා මේ උපාදාන කිරීම සංහාවෙන් උපාදාන කිරීමක් වන්නත් පුළුවන්. දුක්ඛේ උපාදාන කිරීමක් වෙන්නත් පුළුවන්. මානෙන් උපාදාන කිරීමක් වෙන්නත් පුළුවන්. සංහා දෙක්ඛේ මාන කියන ක්ලේශ ධර්මයන්ගෙන් මේවා උපාදාන කරන සිතින් අල්දනවා. එසේ උපාදාන කරන අතරතුර නොයෙක් දේවල් වලට ආශ්‍රය කරන සාමාන්‍ය ලෝක සත්‍යය. ඇහැට පෙනෙන රූප වලට ආශා කරනවා, කනට ඇහෙන ශබ්ද වලට, නාසයට දැනෙන ගඳ සුවඳට ආශා කරනවා, දිවට දැනෙන රස වලට, කායට දැනෙන ස්පර්ශ වලට, මනසට දැනෙන විවිධ සතුටක් ගැන දෙන අරමුණු කෙරෙහි ලෝක සත්‍යයේ සදතුල ආශාවක් ජනිත වෙනවා. මේ ආශාව ගෙනදීමට හේතුපාදකෝ වේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටම්බ ධම්ම වෙන කරුණ වලට ආශා කරනවා පමණක් නෙවෙයි ඒවා ලබා ගැනීමට හේතුපාදක තමන්ගේ ශරීරයේ තියෙන තු ඈතක් ආශා කරනවා කනටත් ආශා කරනවා නාසයට දිවට මුළු ශරීරයටම සිතටම තමන්ගේ පංචස්කන්ධ ලෝකයටම ආශා කරනවා බාහිර දේවල් වලට ආශා කරනවා කියන්නේ සත්‍යෙම තමන්ගේම පංචස්කන්ධ ධර්මයන් ආශා කිරීමක් පමණයි. ඒකේට මිනිසුන් දෙක තේරුම් ගන්න බෑ සාමාන්‍ය සත්‍යයට අවබෝධ කරගන්න බෑ ඒක නිසා බාහිර වස්තු වලට ආශා කරනවා කියලා හිතාගෙන හිතන්නේ. ඉතින් ආශාවෙන් බැඳෙනවා ආශාවෙන් බැඳෙනවා පමණක් නෙවෙයි නොඑක ආකාරයෙන් ඒවා සිතින් අල්ලගෙන ඒ පිළිබඳ නොඑක ආකාර කායික ක්‍රියා සිදු කරනවා. වාචික ක්‍රියාශීල කරනවා මානසික ක්‍රියාශීල කරනවා මේ ශරීර ලෝ ශරීරය සහිත මේ නාම සංලය නැත්නම් මේ පංචස්කන්ධ ලෝකය මම මගේ කියලා හිතාන මේක සැපක් කියලා හිතාගෙන මුලා වෙනවා සැපක් කියලා හිතාගෙන මුලා වෙච්ච නිසා මේක පවස්සාගෙන යන්නට අවශ්‍ය කරනවා නැවත නැවත ඉතලේ ඉතලේ සංසාරයේ කැඳී සිටීමට භවයේ කැඳී සිටීමට ආශාවක් කරගන්නවා ඒ භාෂාවට අමතරව කාමයන්ගෙන් වස්තුන්ගෙන් තියෙන ලැබෙන ආශාවටත් ආශා කරනවා. භාෂාව ඊට අමතරව මේ මරණයෙන් පස්සේ මේ ඔක්කොම ඉවරයි මරණයට මැරෙනකම් මේ පුළුවන් තරම් සැපෙන්නේ තෝරන්නේ කියන හැදීනේ නිතුව එහෙමත් කටයුතු කරනවා සිටිනවා. මේව කටයුතු කරන කාලයකදී වැඩි වෙනවා. තමන්ගේ සිතෙන් අයව කරන්නේ හොඳයි හොඳයි කියලා හිතනවා නරකයි නරකයි කියලා හිතනවා ලක්ෂණයි ලක්ෂණයි කියලා හිතනවා ගැටයි ගැටයි කියලා හිතනවා මේ ආකාරයෙන් මේ විදිහට සිතෙන් ඇති කරගන්න ලබනවා මේ සිතෙන් අයව දේවල් කරනවා එන සිතෙන් ඇති කරගන්න වේදනා ඒ ආකාරයෙන් මේක ආකාර සංඥා සිතෙන් ඇති කරගෙන මේක ආකාර කායික වාචික මානසික ක්‍රියා සිදු කරනකොට කුසලොත් කරනවා අකුසල පැස් කරනවා. මේ ඔක්කොම කරන්නේ තමන්ගේ සිතේ. භවයේ රැඳී සිටින අවස්ථාව තියෙන තමන්ගේ සිතේ. ඒ ඒකට අමතරව ක්‍රෝධ කරනවා, වෛර කරනවා, ઈර්ෂ්‍යා කරනවා සමහර විට කලකෝලහල යුද්ධ සටන් ආදී දේවල් කරනවා. ඒවා මගේ මගේ රටේ මගේ ජාතියේ මගේ භාෂාවේ ආදී වශයෙන් එහෙම උපාදාන කරනවා. මේ විදිහට නොඑක් දේවල් සිත තුළින් කරනවා සිතේ පැටලේ රාශියක් තිබෙනවා. චිත්තේන නීති ලෝකෝ චිත්තේන පරිකස්සතේ චිත්තස්සේක ධම්මස්ස සබ්බේ වස්මංගෝ කියලා බුදුහාමුදුරුවෝ මේ කතාව ප්‍රකාශ කරලා තියෙනවා. එකම ධර්මයක් හෝ මේ සිතට ලෝකයේ සෑම ශක්තියම වසඟ භාවයට පත් වෙලා තියෙනවා. සිතේ නීති ලෝකෝත මේ ලෝකයේ ඇදගෙන ඇදගෙන යන්නේ සිතින්. සිතේන පරිකස්සතේ සිතේන තමයි ලෝකයේ තමන් පරිද්දමණය වන්නේ කරකින්නේ. එතකොට මේ විදිහට සිතේ විමසෝ ලෝකය දැනගන්නට නැහැ කියලා මමය මගේ කියන හැඟීම පවතින නිසා උපාදාන පවතින නිසා එලෙසින්ම සංහාවාදී කර්මවලින් දැනෙච්ච නිසා මේක ආකාර ක්ලේශ ධර්මත් ඇති කරගන්නවා. මේ ධර්මතර මේක ආකාර කුසල කුසල ක්‍රියාවල සිදු කරනවා. මේ කොහොම සිතෙන් සිදුවන ක්‍රියාදාමයන් මේ සෑම දෙයක්ම සිදුවන්නේ සිතේ තියෙන නියම තත්ත්වය දැනගන්නට නොහැකි මෝඩකම තිබෙන නිසා අවිද්‍යාව තිබෙන නිසා එන්නේ අවිද්‍යාව සිත තුළ තිබෙන තාක් කල්ම මේ ආකාරයෙන් විවිධාකාර සංස්කාර රැස්වීමක් සිදුවෙනවා. ඉතින් මේ සත්‍යය යමකිසි කෙනෙකුට හරියටම අවබෝධ වුණා නම් එහෙම ප්‍රඥාව තුළින් ඒ අවබෝධය ලැබුණාට පස්සෙ සිතින් මේ සියල්ලම අතහැරී යන අතහරින අවස්ථාවක් තියෙනවා. මේ සියල්ලම සිතින් අතහැරියාට පස්සේ චිත නිදහස් වෙනවා. චිත නිදහස් වුණාට පස්සේ චිතය කියනවා විමුක්ත සිතක් කියලා. නිදහස් සිතක් කියලා. මේ නිදහස් සිතට අපෝපාචේතෝ විමුක්තිය කියන වචනයත් බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරනවා. නොසලෙන සමාධිමත් සත්‍ය සිතේ තියෙන අපෝපාචයන් නොසලෙන කියන්නේ. චේතෝ විමුක්තිය කියන්නේ හැම දෙයකින්ම සිත නිදහස් වෙනවා. අන්න ඒ සත්‍යයටපත් වුණාට පස්සේ වෙන කෙනෙකුට තේනවා මේ සිත නිසා මේ සිතින් මේ දේවල් ලල්ලාගෙන දඟල දඟල සිටිය මේ ඔක්කොම දේවල් සිතින් අත්හැර අත්හැරියට පස්සේ සිත මෙලෙසින් නිදහස් වෙනවා. ඒ ආකාරයෙන් සිතම අල්ලාගෙන දඟලගෙන කටයුතු කරන විට මරණ මොහොතේදී සිතේ ක්‍රියාදාමයෙන් එකපාරටම නතර කරන්නට එවන කෙනෙකුට බෑ. සිතේ ස්වરૂපය තමයි යම් දෙයක් ගැන සිතවිලියක් නැත කරගෙන ඇති කරගෙන යනවා නම් ඒ හා සම්බන්ධ වන සිතවිලි පරම්පරාවල් ඇතිවීම. ඒක ස්වභාවික ධර්මයක්. දැන් අපි රාග සිතක් ගැන යම් කිසි ඇහැට පෙනෙන රූපයක් දැකලා රාග සිතක් කියලා හිතමු. රාගය ගැන සිත හිතා ඉන්නකොට ඒකට සම්බන්ධ වෙන සිතවිලි ඒකට එකක් සම්බන්ධ වෙනවා. අපි කෙනෙක් ගැන හිතලා තරහටක් ඇති කරගත්තොත් එහෙම ඒකටම සම්බන්ධ සිතේ එකට එකට සම්බන්ධ වී සම්බන්ධ වී වෙනවා. මේක සුඛේ ස්වરૂපේ. අර විදිහට සිටින ඒකාකාර සංස්කාර රැස්කර ගන්නා පුද්ගලයාට මම්මගේ කියන හැඟීම තියෙන පුද්ගලයාට ඒ වගේම අර උපාදාන ආදී කලින් කියපු කරුණු තියෙන පුද්ගලයාට මරණ මොහොතේදී සිත සම්පූර්ණයෙන් නිස්සල කරන්නට පුළුවන්කම නැහැ සිතේ ක්‍රියාදාමය දිගින් දිගට දිගින් දිගටම සිදු වෙ යනවා නමුත් මේ මරණ අවස්ථාවේදී ඒකය ඇසුරු කරගෙන සිතක් පහළවන්නට හැකියාවක් නැහැ ඒක නිසා ඒ කයෙන් සිත දෙන්නේ නාසිතේ වෙන් වුණාට ඒ සිතේ නැවතුමක් සිදු වෙන්නට හැකියාවක් නැහැ වේගයෙන් ක්‍රියාත්මක වෙවි ආපසිත මේ ඒ නැරන අවස්ථාවේදී කය අත්හැරියට ඒහා සම්බන්ධ ඒකට අනුකූලව පහළ වෙන ඊළඟ සිත අනිවාර්යයෙන්ම පහළ වෙනවා මේක කොහේ හරි ගිහින් තැනක උපදින්නට ඕන. ප්‍රතිසංවේ විඥානයක් ගෙන දෙන්නට ඕන. මේ විදිහට සංස්කාරයේ පුරා මේ මේ ක්‍රියාදාමයේ සිදුවන අද දක්වා. අර මම කලින් කියපු විදිහට විමුක්ත සිතක් හොදා කරගත්තා නම් එහෙම මේ සිතේ ඔක්කොම දේවල් පැත්තකට අයින් කරලා නිශ්චල වූ සිතක් තියෙන්නේ මොකක්වත් අරමුණක් නැති මොකක්වත් හිතන්නට බැරි සියලුම දැනීම් මාත්‍රයක් පමණයි තියෙන්නේ. මුළු ලෝකයම අතහැරමයි සිත තියෙන්නේ. තමන්ගේ පංචස්කන්ධ ලෝකයක් අතහැරලා, බාහිර ලෝකයක් අතහැරලා, වෙන දෙයක් තියා නිවනත් අතහැරලා. එතකොට බුද්ධ ධර්ම සංගාදී සියලුම දේවල් අතහැරලා කිසිවක් උපාදාන කරන්නේ එතකොට අනුපාදා උපාදාන වෙහිත ප්‍රත්‍යක්ෂ වෙනවා අනුපාදා පරිනිබ්බායස කියලා කියන්නේ අනු උපාදාන විරහිත තුනන් පස්සේ කියනම් පාන පුළුවන්. ඉතින් මේ පුද්ගලයා මැරෙනවා මැරෙනකොට කිසිවක් උපාදාන කරගෙන නැහැ. උපාදාන කරගෙන නැති වුණාට අර යම් සංසියොන් දෙනීම මාත්‍රයක් පවතින මේ දෙනීම මාත්‍රය පවා පවතින්නේ යම් කිසි හේතු පරම්පරාවක් මත. අතීතේ නැවත නැවත ඉදදී ඉදදී ආපු කර්ම ශක්තිය තියෙන මේ මේ භවයේ වෙන දුන්න කර්ම විපාකයේ තියෙන ප්‍රශ්න විපාක කර්ම ශක්තිය ඒක තියෙනකම් මේක පවතිනවා. අර තමන්ගේ ශරීරයේ ජීවිතේන්ද්‍රයේ රූපේ තියෙන පණ ටික තියෙනවා පණ ටික තියෙනකම් මේ මොකක් එක පවතිනවා තමන්ගේ සිතේ මානසිකාර තියෙනවා මානසිකාර තියෙනකම් එක පවතිනවා මේ ධර්මතාවයන්ගෙන් එකක් හරි తాවකාලික වශයෙන් අයින් වුණොත් ඔසිත නිර්දේහා නිර්දේහා කියන්නේ නතර වෙනවා සාධනින්දකට නැත්පත්තන සංසිඳ නැති කළා වගේ තත්ත්වයකට පත්වන තර මනසේ මානසික කාරණේ අරසිත නිසල වෙනවා යටගෙන යම් හේකින් මේ තුන සම්පූර්ණයෙන් කියන්නේ කර්ම ශක්තිය හෝ ජීවිතයේ තියෙන ප්‍රාණ ශක්තිය නිරුද්ධ වුණා නම් අරසිතත් එකපාරටම නිරුද්ධ වෙනා ස්වභාවක ධර්මයක් වශයෙන්ම අනිත්‍යනක ගැට ගැහෙන්නට හැකියාවක් නැති නිසා නැවත ඉදීමක් නැති වෙනවා. ඒකට මේක තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන හරය සාරය ඕක තමයි අසුසෝ ආසෝහාදාස ධම්මස්කන්ධයේ විස්තර වලට කියලා තියෙන පොඩි. ඉතින් ඔච්චරයි තියෙන්නේ. නමුත් මේක ඔය කිව්වට මේ සත්‍යය ඇති කරගන්න නැතිකම තමයි ප්‍රශ්නේ. එතකොට මම කියන හැඟීම මේ සිතේ තියෙන ස්වરૂපේ නොදන්නාකම නිසා බලීක ආකාර කර්ම කුසලත් කරලා අකුසලත් කරලා මේ දේවල් වල ඇනින්නම් පැටලෙලා මම මගේ කියලා හිතාගෙන භවයේ රැඳීමට ආශා කරන කටයුතු කරන සිත හිතේ තියෙන මෝඩකමටම ඒ විදිහට කටයුතු කර කර කටයුතු කර කර මැරි මැරි මැරි මැරි ඉපදෙකලි ආවා. මේ හිතේ තියෙන මෝඩකම් පැහැදිලිවම දැකලා මේ සියල්ලම අතහැරාට අතහැරියාට පස්සේ අර නැවත ඉදීමේ ශක්තිය සිත තුළ නැති නිසා මේ දුක කෙලවර කරනවා. ඔය තුන තමයි මුළු බුද්ධ ශාසනයම කියන්නේ ඒකයි මම මුලදීම කිව්වේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන හරය ගත්තොත් අවසාන වශයෙන් තියෙන හරය ගත්තොත් ඒක අනුසුළු දෙයක්. නමුත් ඒ අවසාන වශයෙන් කියපු ඒ කොටස ඒ කියන්නේ සිත නිදහස් කරලා නිදහස් ප්‍රත්‍යයට පත් කරගන්නට නිකන් එක පාර්ශ්වෙන් බෑ. ඒ සඳහා බොහෝ මහන්සි වෙන්න ඕන, වෙනස් කරගන්න ඕන, පාරමී ධර්ම පූර්ණේ කරනවා කියන්නේ ඒවට. ඉතින් ඒ සඳහා තමයි ඔය සතර සතිපට්ඨාන වඩන්න කියන්නේ සම්මාප්පදාන වඩන්න කියන්නේ උද්ධිපාද ධර්ම දිනු කරන්න කියන්නේ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා වැනි ධර්ම බල ධර්ම ඉන්දිය ධර්ම වඩන්නට බුද්ධංග ධර්ම වඩන්නට ආගස්තංග මාර්ගයේ ගමන් කරන්නට මේ ඔක්කොම අවශ්‍ය වෙනවා නැත්නම් කරන්නට බෑ. අනිත්‍ය බව දකින්නට දුක් බව දකින්නට ඕන අනාත්ම භාවය දකින්නට ඕන නැත්නම් මේවා මම මගේ කියලා හිතාගෙන බැරි විදිහට බදාන අල්ලගෙන සිටින ඒවා ඒ නිවැරදි දර්ශනය ඇතිවීමට මේවා ප්‍රයෝගී වෙනවා. මේ මාර්ගය ප්‍රයෝගී වෙනවා. මේ මාර්ගය සවා ගන්න එක සාමාන්‍ය කෙනෙකුට කරන්නට පුළුවන් දෙයක් නෙවෙයි බුදු කෙනෙක් ඒක කරන්නේ. මෙන්න මේ මාර්ගයේ එක් කොටසක් තමයි පටිච්ච සමුප්පාද ධර්මය කියන්නේ. ඒ කියන්නේ අර කියපු තත්ත්වය උපදවා ගැනීමට මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගයේ ගමන් කරන මේක දේවල් අපිට කරන්න තියෙනවා. සතිය දිනු කරන්න ඕන, සමාධිය දිනු කරන්න ඕන, ප්‍රඥාව දිනු කරන්න ඕන නිකම් බෑ. ඉන්ද්‍රියම අවස්ථා කරගන්න ඕන. ඊළඟට මෛත්‍රිය කරුණාව මුදිතාව වෙන අදහස් පිට තුළ තියෙන්න ඕන. යහපත් සංකල්පනා, යහපත් වචන වලින් විදියට හැම දෙයක්ම අවස්ථා කරමින්, සිතයි කයයි වචනය අවස්ථා කරමින්, සිතේ සතිය දිනු කරමින්, සමාධිය දිනු කරමින්, ප්‍රඥාව දිනු කරමින්, කටයුතු ජීවිත ගන්නට ඕන උද්‍යම්බේ භංග බාහිරපත්තාන විදර්ශනා ඥාන උපදව ගන්නට ඕන ඊළඟට අනිච්චානුපස්සනා දුක්ඛානුපස්සනා අනාත්මානුපස්සනා නිබ්බිදානුපස්සනා විරාගානුපස්සනා නිරෝධානුපස්සනා පටිච්චසමුප්පාදානුපස්සනා වෙන අනුපස්සනා ධර්මයන් දිනු කරන්නට ඕන මේ සෑම දෙයක්ම කරන්නේ සිතේ මෙතෙක්කල් පැටලි පැටලි තිබිච්ච දේවල් ඔක්කොම අයින් කරලා සිත නිදහස් කරන්න. ඒකට ප්‍රතිපත්ති මාලාව බුදුහාමුදුරුවෝ පැහැදිලිව දැකලා පෙන්වන්න කියලා කියනවා. මේ ලෝකයේ සිට සාමාන්‍ය බෞද්ධයාට මේක තේරුම් ගන්නට බෑ බුදුරජාණන් වහන්සේ මේ මොකද්ද කරලා තියෙන්නේ කියලා. මේ විදිහට සිටේ අවුල් ජීවුල් ජාලාවක් තියෙනවා. මේ අවුල් ජීවුල් ජාලාව අයින් කරලා සිත නිදහස් කරන්නට ඕනේ. නිදහස් කිරීමට මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගය බුදුහාමුදුර සීත 100ක්ම නිවැරදි මාර්ගයක් වශයෙන් දේශනා කළා. ඒ විදිහට කටයුතු කරාම අපට ඒක සිත නිදහස් කරගන්නට පුළුවන්. ඒ සාමාන්‍යයෙන් මේ බුද්ධ ශාසනය, බුද්ධ ධර්මය ආදී වශයෙන් හිතාගෙන පොත්පත් ගෞතම ධර්මයේ කියනවා කියලා හිතන්න කටයුතු කළාට සත්‍ය වශයෙන් සමාජයේ සංස්කාරය තුළ මේ ධර්මයේ ක්‍රියාත්මකවන. එතකොට මේ මාර්ගයේ ගමන් කරන විට අපිට හේතුඵල ධර්මතාවයන් වශයෙන් මේ පංචස්කන්ධ ලෝකයේ දකිනකොට මේ හේතු නිසා හටගන්නා ඵල ධර්ම සාමයක් හැර මේ වෙන කිසිවක් නැහැ කියලා අවබෝධ වෙන අවස්ථාවවලදී අපිට තේරෙනවා මේකේ සත්‍යයක් නෑ, කුද්දලයක් නෑ, ආත්මයක් නෑ, මම කියලා මගේ කියලා ගන්න දෙයක් නෑ. මේවා ඒ ඒකාන්ත අනාත්මම දේවල් මේ අනාත්ම ලක්ෂණය මතු කිරීමට හේතු උපකාර වන දෙයක් තමයි පටිච්චසමුප්පාදඥානයේ නිවැරදි අවබෝධය ඇති කරගන්න. ප්‍රායෝගික වශයෙන් ඇති කරගන්න ලබන අවබෝධය ඇති කරගන්න. පොත්වල පටිච්චසමුප්පාදය ගැන ගොඩේ දේවල් කියලා තියෙනවා විස්තර තියෙනවා. මේ විස්තර ඔක්කොම කටපාඩම් කරගෙන තවත් කෙනෙකුට කියන්නට පුළුවන්කම තිබුණා. ඒ පුද්ගලයා පටිච්චසමුප්පාද ධර්මය අවබෝධ කරගත්තු පුද්ගලයෙක් කියලා කවදා කතාවක් කියන්නට බෑ. අවබෝධයේ වෙනම දෙයක් තමා කියවලා අසලා නැත්නම් සාකච්ඡා කරගන්න කරලා දැනගන්න දැනුම තවදයක්. මේක අහසයි පොළොවයි වගේ පරස්පර ඉතාම විශාල පරතරයක් තියෙන කොටස් දෙකක්. අර දැනුමයි අවබෝධය කියන අතර විශාල පරතරයක් තියෙනවා. ඒක නිසා ඒ අවබෝධය තමයි අපි ඇති කරගන්නට ඕන. ඒක බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන පරිසම්පාදන්න විස්තර කරනකොට ඉතින් මස්සේ ඉඳන් හොතේ මස්සපාදා ඉඳන් පංචිතික මස්සේ මස්සේ ඉඳන් නිරුද්ධති ඉඳමස්ස නිරෝධා ඉඳන් ඉතින් මස්සේ මස්සේ ඉඳන් නිරුද්ධති ආදී වශයෙන් දක්වලා යද්දන් අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥාන කිය ආදී වශයෙන්. එතකොට අවිද්‍යාව නිසා සංස්කාර පැත් වෙනවා. අවිද්‍යාව කියන්නේ සිතේ තියෙන නොදක්කම මේ මේ නොදක්කම කියනකොට අවිද්‍යාව කියනකොට මිනිස්සුන්ගේ සිතට සාමාන්‍ය ජනතාවගේ සිතට මහා නිකම් මේක මහා ලොකු දෙයක් කියලා හිතාගෙන ඉන්නවා. මේ අවිද්‍යාව නිසා මේක වෙනවා කියනකොට අවිද්‍යාව කියන්නේ මහා ලොකු දෙයක් හිතේ තියෙනවා මේක මේ මේ බාහිර වශයෙන් තියෙන දෙයක් ආදී වශයෙන් විවිධ වැරදි සංඥා සමාගයේ සිතද අදහස් තිබෙනවා. අවිද්‍යාව කියන්නේ සමාගයේම සිටේ තියෙන නොදක්කම. මාර කලින් කියන අවිද්‍යාව නිසා නොයෙක් ආකාර සංස්කාර රැස් කරන ආකාරය තමයි මුලින්ම මම ප්‍රායෝගික වශයෙන් ඉදිරිපත් කළේ. ඒ ඔක්කොම අයින් කළාට පස්සේ අවිද්‍යාවට උදා සංඝහරණ ගෝඩෝ කියන කතාව තමයි දෙවෙනියට ප්‍රකාශ කරන්නේ. එතකොට මේ විදිහට අවිද්‍යාව කියන්නේ සිතේම තියෙන තමාගේම සිතන තියෙන මෝඩකම නොදක්කම. මේ මෝඩකමේ සීමාවක් නැහැ. එක එක පුද්ගලයාගේ මෝඩකම එක එක පුද්ගලයාට අනුව වෙනස් වෙනවා. සංකේතකයේ මෝඩකම අඩු වෙන්න පුළුවන්, තව කෙනෙකුගේ මෝඩකම වැඩි වෙන්න පුළුවන්. ඉතින් මේ මෝඩකම නිරුද්ධ කරන්න නම් මාර්ග හතරක් 54ක් බුදුහාමුදුරුවෝ දෙක්වල දක්වලා තියෙනවා සෝවාන්සක දාගන්න යනවා. සෝවාන් වෙනකොටත් ඒ අවිද්‍යාව තමයි දුරට නිරුද්ධ වෙනවා. සකදාගාමී වෙනකොටත් අවිද්‍යාව ඊට වඩා තරම නිරුද්ධ වෙනවා. ඒ වගේම අනාගාමී වෙනකොටත් නිරුද්ධ වෙනවා. රහත් වෙනකොට තමයි සම්පූර්ණයෙන් නිරුද්ධත්වයට පත් වෙන්නේ විලම යන්නේ. ඒ නිසා අවිද්‍යාව කියන එක තමම කර්මයෙන්ම තේරුම් ගන්නට ඕනේ. පතමාන්ත වෙක්කේ අවිද්‍යාව මොකක්ද මානේ අවිද්‍යාව කියන්නේ. යම්කෝ දුක්ඛේ දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥානං අයං උචිත දුක්ඛේ අවිද්‍යාව මේ දුක ගැන යම් කෙනෙකුට හරි අවබෝධයක් නැත්නම් දුක ඇතිවීමේ හේතුව ගැන යම් කිසි හරි අවබෝධයක් නැත්නම් ඒ වගේම යම් කිසි කෙනෙකුට දුක්ඛ නිරෝධය ගැන දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාවේ සත්‍ය ගැන පැහැදිලි අවබෝධයක් නැත්නම් ඕකට අවිද්‍යාවයි කියලා කියනවා. මේ කියපු පාඩේ සිංහල අදහසක් කියන්නේ. එතකොට මේකට මේ කියපු විස්තරයට ඕනෑම කොටසක් අතුල් කරන්නත් පුළුවන්. කියන්නේ අවිද්‍යාව කොයි ආකාරයෙන් විස්තර කරත් ඔතෙන්ද යොමු වෙනවා. ඒකට අවිද්‍යාව නිසා තමයි මේ පංචස්කන්ධ ලෝකේ මමය මගේ කියලා හිතන්නේ. මේක ආඥාවක් තියෙනවා කියලා හිතන්නේ මොනකම නිසා. මේක ලක්ෂණයේ ස්වභාවය කියලා හිතන්නේ අවිද්‍යාව නිසා. තමන්ගේ නොදැක්කම නිසා. මේක ස්ථිර ධර්මයක් කියලා හිතන්නේ මේක නැත්නම් දුර ධර්මයක් කියලා සාස්ත්‍ව ධර්මයක් ආදී වශයෙන් හිතන්නේ අවිද්‍යාව නිසා. ඒ වගේම භවයේ රැඳී සිටීමට ආශාවක් තියෙනවා නම් ඒ ආශාව තියෙන්නේ අවිද්‍යාව නිසා. මේ ඇහැ කන නාසය දිව ශරීරය මනස ආදී අරමුණු වලට යම් කිසි බැඳීමක් තියෙනවා නම් ඒ ඉන්ද්‍රියන්ට යම් කිසි බැඳීමක් තියෙනවා නම් ඒත් අවිද්‍යාව නිසා. ඒ ඉන්ද්‍රයන් උතහමවන අරමුණු තියෙන හැද රූප කන ශබ්ද ආදී වශයෙන් මේ අරමුණු දෙකේ යම් කිසි ඇලීමක් බැඳීමක් කැමැත්තක් පාගයක් තියෙනවා නම් ඒකත් ඇති වෙන්නේ පරිකර්ම අධ්‍යාවශා. ඊළඟට මේ පංචස්කන්ධ ලෝකය අරගෙන මේක උපාදාන කරනවා නම් මේක මමයේ මේක මගේ කියලා නැත්නම් තණ්හාවකින් ගන්නවා නැත්නම් මේකේ ආත්මයක් තියෙනවා කියලා දෘෂ්ටියකින් ගන්නවා නැත්නම් මානයකින් ඒක කටයුතු කරනවා ඒ සියල්ලම අවිද්‍යාව නිසා සිදුවන දේවල් තමයි ඊළඟට මේ ලෝකයේ තියෙන සංස්කාර ධර්ම සම්බ්බේ සංඛාර අනිත්‍ය සම්බ්බේ සංඛාර දුක්ඛ සම්බ්බේ ධම්ම අනාත්තා කියලා දකින්නට බැරි නම් ඒත් ඔක්කොම අවිද්‍යාව නිසා තමයි සිදුවන්නේ මේ ඇඟ සහ සිතේ තියෙන යථාර්ථය දකින්න බෑ. ශරීරය කියන්නේ මොකද්ද? මේ දුන් 5000 කොටස් හතරක එකතුවක්. නැත්නම් මේ කුණ කොටස් දෙකක එකතුවක් කියලා ශරීරය දකින්නට බෑ. මේ ශරීරයේ මේ මේ හේතු නිසා ඇති වෙන්නේ මේ හේතු නැතිවෙන්නේ නැති යන ධර්ම. එතන හේතුඵල ක්‍රියාදාමයක් තියෙනවා. ඒක වෙන දෙයක් නැහැ කියලා දකින්නට බෑ. ඒ දකින්නට බැරි කමක් තියෙන අවිද්‍යාව නිසා. ඊළඟට මේවා පංචස්කන්ධ ධර්ම කියලා දකින්නට බෑ. මේවා ධාතු කියලා දකින්නට බෑ. මේවා ආයතන කියලා දකින්නට බෑ. ඒ වගේම මේවා තමයි කාමාශ්‍රය, භාෂාව, විද්‍යාශ්‍රය, දිස්ත්‍යාශ්‍රය ආදී වශයෙන් තියෙන ආශ්‍රය කියලා දකින්නට බෑ. මේ එකිනෙකක තියෙන සමුදය, කියන්නේ පංචස්කන්ධය ඇතිවීමේ හේතුව, ධාතු ඇතිවීමේ හේතුව, නැත්නම් ආයතන ඇතිවීමේ හේතුව, ඒ විදිහට ඒවා හේතු දකින්න බෑ. ආශ්‍රය ඇතිවීමේ හේතුව ඒ ඔක්කොම අවිද්‍යාව. ඒ ඒ වගේ මේ වගේ Nirodhe දකින්නට බෑ. ඒකත් අවිද්‍යාව. ඒ Nirodha ගාමිනී ප්‍රතිපදාව දකින්නට බෑ. ඒකට කියන්නේ අවිද්‍යාව කියන්නේ. ඒ වගේම මේ වතුරින් යම් යම් ආස්වාදයක් ලැබෙනවා කියලා තාපත්‍ය දකින්නට බෑ. ආදීනේ දකින්නට බෑ. මේ වතුරේ තියෙන ඇලීම බැඳීම චන්ද්‍රාගේ අයින් වත්තට ගැනීම දකින්නට බෑ. මේ සියල්ලම අවිද්‍යාවේම කොටස. ඒ මේ විදිහට අවිද්‍යා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපන් ආදී වශයෙන් දක්වන පටිච්චසමුප්පාද ධර්මයන්ගේ ක්‍රියාදාමය හරියට දකින්නට බෑ. ඒකත් තනිකරම අවිද්‍යාව නිසා සිදුවන ක්‍රියාදාමය. ඒ නිසා මේ අවිද්‍යාවේ සීමාවක් නෑ. ඒ කියන්නේ ඒක ඒ තමන් දුරටම පැතිරිලා පැතිරිලා තියෙනවා. මෙන්න මේ අවිද්‍යාව නිසා තමයි ඒ නොදක්කම නිසා තමයි මේ කාකාර සංස්කාර රැස්කම් අවිද්‍යාව පත්‍ය සංස්කාර කියන්නේ. ඒ අවිද්‍යාව කියනකොට බුදුහාමුදුරුවෝ දුක්ඛ සත්‍ය දන්නේ නැහැ, දුක්ඛ සමුදය සත්‍ය දන්නේ නැහැ, නිරෝධය දන්නේ නැහැ, නිරෝධ මාර්ගයේ පාණිපදාව දන්නේ නැහැ. ඒ ඇත්ත වශයෙන්ම දුක්ඛ නිරෝධ සත්‍ය දන්නේ නැතිකම නිසාමයි මේ සංස්කාර ඔක්කොම රැස් කරන්නේ. ඉතින් මේ සංස්කාරය ඇති වෙන්නේ ප්‍රධානම තම හේතු ඇතිවීමට හේතු ප්‍රධානම කරුණ තමයි අවිද්‍යාව නොදක්කම. මේ නොදක්කම නිසා තමයි අර මම දේශනේ පටන් ගන්නකොට මුලදීම කිව්වේ මේ ආකාරයෙන් මේ ලෝකයේ සමන්ගේ ලෝකයයි බාහිර ලෝකයයි අල්ලගෙන දඟලගෙන පටලවාගෙන නිකම් කියන්නේ ඒ කියන්නේ ඉදිරියට තියෙන නූල් බෝලයක් වගේ. ඒ කියන්නේ හරියට නෑ ඒ කියන්නේ තියෙන්නේ කොහොමද? අර ඉන්නේ පැටලලා තියෙන නූල් බෝලයක් වගේ පැටලලා දඟලන්නේ මේ ලෝක සත්‍යයක්. මේ අවිද්‍යාව නිතරම සිත තුළ ක්‍රියාත්මක වන නිසා. ඒක නිසා අවිද්‍යාවෙන් මේවා ක්‍රියාත්මක වන ආකාරයේ ඊළඟට දකින්න කොහොමද අවිද්‍යාවේ සංස්කාර ක්‍රියාත්මක වන්නේ කියලා. ඒකට අපි උදාහරණයක් වශයෙන් ඇහැට රූපයක් දැක්කට හිතමු. දැන් ඇහැ කියන්නේ සංකර්ම රූප කොටසක් හේතුන්ගෙන් හටගත් ධර්මතාවයක් සමන්වි සමානය දෙයක් නෙවෙයි. අපි ඇහැ දිහා බලලා මේ මගේ ඇහැ මගේ ඇහැ මගේ ඇහැ කියලා අපිට ඕනනම් හිතන්න පුළුවන්. ඒක හිතේ තියෙන සිතුවිල්ල. ඇහැ දන්නේ නැහැ අපි හිතනවාය මේ මේ මේක මගේ මගේ මගේ කියලා. එහෙම ඇහැට හිතන්න හැකියක මොකුත් නෑ ඇහැ පාඩියේ ඇහැ ඇහැ පාඩියේ තියෙන රූප කොටසක් පමණයි. ඒක වෙනම දෙයක්. ඉතින් තමන්ගේ හිතේ තියෙන නෝම මෝඩකමට මේක මම මගේ කියලා හිතනවා. මේ ඇහැ ලක්ෂණයි ලක්ෂණයි කියලා ඕනනම් කෙනෙකුට හිතන්නට පුළුවන්. ඒකත් පැහැදන්නේ තමන්ගේ සිතේ තියෙන දෙයක්. නැත්තම් මේ ගැන විවිධ අදහස් ඇති කර ගන්නට පුළුවන්. ඒකේ විවිධ බෙදීම් ඇති කර ගන්න පුළුවන්. අනේ මගේ ඉස්සර තේමී හොඳයි දැන් තේමී මාඩුවේ ආදී විවිධ ආකාරයෙන් එහෙම හැඟීම් ඇති කර ගන්න පුළුවන්. මේ කිසිමක් පැහැදන්නේ තමන්ගේ සිත තුළයි මේවා ඇතිවන්නේ. එතකොට ඇහැට පෙනෙන රූප තියෙනවා ලෝකේ. රූප රූපාදී පැත්තකට තියෙන ධර්මයක්. අපි ඒ රූපය දැක්කට පස්සේ හිතනවා මෙයා හොඳයි හොඳයි හොඳයි ලස්සනයි ලස්සනයි ලස්සනයි කතයි කතයි කතයි නැත්නම් මෙයා තරුණියෙක් මෙයා තරුණියෙක් මේ ලස්සන දෙයක් ලස්සන දෙයක් ලස්සන කාර්යයක් ඕන එකක් හිතන්නකෝ. ඇහැට රූපෙ ගන්නට පස්සේ ඒක තුන්ජනකට ඕනේ ඕනේ ආකාරයකින් ඒවනේ හිතන්න පුළුවන්. මේ එකක්වත් ඒ රූපවල තියෙන දෙයක් නෙමෙයි. ඒක තමන්ගේ සිත තුළ ක්‍රියාත්මක වන සිතිවිලි මාත්‍රයක් වගේ. අවිද්‍යාව මේක දකින්නද බෑ. මොකද විද්‍යාවෙන් හිතන්නේ ඇහැට පෙනෙන රූපේ ලක්ෂණයි කියලා. ඇහැට පෙනෙන රූපේ කැතයි කියලා. ඒ විදිහට අපි ලක්ෂණ රෝෂමලක් කියලා. මේ ලක්ෂණ රෝෂමල දැක්කහම ලක්ෂණයි ලක්ෂණයි ලක්ෂණයි කියලා අපිට හිතන්න පුළුවන්. ඉතින් අපි හිතනවා රෝෂමල ලක්ෂණයි කියලා. ශක්තිය කියන්නේ තමන්ගේ හිතේ සිදුවිල්ලක් ඇති වීම පමණයි ඒක ලක්ෂණයි කියන අංග හැංගීම සිතින් අයින් කරන්න කොහොමද ලක්ෂණ දෙයක් නෙවෙයි ඕනනම් මේක ගෙදරින් මේකට ගියාට පස්සේ මොනවද තමන් මේ ප්‍රිය කරන සින්දුවක් අහහා ඉන්නවා අහා ඉන්න ගමන් මේක හරි මිහිරි මිහිරි ලක්ෂණයි කියලා ආස්වාද කරගෙන දැනෙන්නේ මේක මගේ හිතේ තියෙන දෙයක් විතරයි මේ හිතේ තියෙන හැඟීම් අයින් කර ගන්නවා කියලා ඒ අවංකවම හැඟීම් අයින් කරගෙන ඒ සද්දේ දෙස බලන්න අහගෙන ඉන්නවා මොනම ආසාවක් පැත්තට වෙන්නේ පැහැදිලිවම පේනවා එතකොට මේ ශබ්දය තුල නෙවෙයි මේ ආශාව ශබ්දය තුල නෙවෙයි මේ හොඳයි කියන ඒවා තියෙන ඔක්කොම සමාජීය චිත තුල කියලා එකම රූපයක් ඇහැට පේන දැක්කාට පසුව කෙනෙකුට ලක්ෂණයි ලක්ෂණයි කියලා හිතන්නට පුළුවන්. තව කෙනෙක් අපි හිතන තමයි ඉතාලියක් ප්‍රේ කරලා තියෙන දැක්කම යා ලක්ෂණයි ලක්ෂණයි. දැන් අපි හිතමු යායක වෛරයෙන් බද්ධ වෛරයෙන් කටයුතු කරන කෙනෙක් දැක්කොත් එන්නේ යායක ලක්ෂණයි කියලා හිතන්නේ මානවක රූපයක් කියලා යා හිතන්නේ. ඒ වගේම අපි හිතමු පිළිකුල් භාවනාවේ මොකක්ද දිනු කරලා තියෙන කෙනෙක් දැක්කොත් මේක ලක්ෂණයි කියලා හිතන්නේ ඒක පිළිකුල් කොටසක් කියලා හිතන්නේ. ඒ වගේම අපි හිතමු ධාතු මනස්කාර භාවනාව මොකක්ද දිනු කරලා තියෙන කෙනෙක් ඉන්නවා කියලා ඒ රූප කොට දැක්කොත් මේක ලක්ෂණයි කියලා හිතන්නේ මේක ධාතු ගොඩක් කියලා හිතන්නේ. අර පොතක තිබුණා මේ ලක්ෂණ කාන්තාවක් යනකොට හාමුදුරුවෝ කියන පාට යනකොට කාන්තාව ඉන්නවා. ඉතින් හාමුදුරුවෝ යනකොට මේ හාම ඒ කාන්තාවගේ සාමපුරුෂයා පස්සෙන් එනවා කොහොම යනවා කියලා. ස්වාමීන් වහන්සේ මේ ගෑනු කෙනෙක් කියන ඉස්සරහ ගියාද? ගෑනු කෙනෙක් ගියාද කියලා මම දන්නේ නැහැ. ඒක ඇතුල් ගන්නම් ওই පාරේම මම දැක්කා කියලා. එහෙම පොතක මම දැකලා තියෙන කතාවක්. එතකොට ඒක ඒ හාමුදුරුවෝ ගෑනු කෙනෙක් වශයෙන් මේ දැක්කේ. ඇට නැකින්නක් වගේ. අර නිනාවෙනකොට ඒ තියෙන දත් ටික ඇටට ඇටකට වශයෙන් දකින්නේ එතකොටමයි සත්‍ය වශයෙන්. ඉතින් ඒක එයාට තේරුනේ එයාට තේරුනේ ඒ විදිහට. එතකොට අපගේ සිත තුළ ඇති වෙන සිතුවිලි සමුදායක් හැර මේ රූපවල ඒ කියන කිසිම දෙයක් නෑ. වටිනාකමක් නෑ. කිසිම ලක්ෂණක් නෑ, කිසිම කැපක් නෑ, කිසිම අගයක් නෑ, කිසිම වටිනාකමක් නෑ, හොඳක් නෑ, නරකක් නෑ, මොකක්වත් නෑ. ඔක්කොම තියෙන්නේ තමන්ගේ හිත තුළ. හිතෙන හිතන හිතවිලි විතරයි ඒවා. ඕනෙම රූපයක් ගැන කියලා. අපි දැන් ලක්ෂණ බුද්ධ රූපයක් දැකලා මේ මේ බුද්ධ රූපේ ලක්ෂණයි ලක්ෂණයි ලක්ෂණයි කියලා හිතනවා ඒකත් තමන්ගේ හිතේ තියෙන සිතිවිල්ලක් විතරයි මේ බුද්ධ රූපය ඇදලා ඒකෙන් ලස්සන පාන් ටිකක් දාලා ඒක හැදෙන්නට හදලා තියෙච්චරයි. ඉතින් අපි හිතනවා ලස්සන ලස්සන එක. ඒ එතකොට මේක තේරුම් ගන්නට බැහැ අවිද්‍යාව තියෙනකොට. මම මේ අවිද්‍යාව ක්‍රියාත්මක කරන ආකාරයක් කියන අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන එක මම මේ කායෝප වශයෙන් කියන්නේ. එතකොට අවිද්‍යාව නිසා තමන්ගේ ඇහි නියම தත්ත්වයට තේරුම් ගන්න බෑ. රූපය වැරදි ආකාරයෙන් මනිනවා. වැරදි ආකාරයෙන් ඒ ගැන සිතේම ඇති කරගන්නවා. ඇහැට රූපේ දැක්කාට පස්සේ තමන්ගේ සිත තුළ චක්කු විඤ්ඤාණ සිතක් පහළවනවා. චක්කවිඥානසිත පහළ වුණාට පස්සේ ඇහැට දැකපු රූපය අපි හඳුනා ගන්නවා. හොඳයි, ලස්සනයි ආදී විවිධ ආකාරයෙන්. මේ හඳුනා ගැනීමට අනුකූලව වේදනාවක් තියෙනවා. හොඳයි හොඳයි ලක්ෂණයි ලක්ෂණයි කාන්තාවක් පිරුණේ කොන්තරණේ ආදී වශයෙන් එහෙම ලාභබන්ත කෙනෙක් දෙනකොට එහෙම ඒ විදිහට සුඛදායක සුඛාස්වාදයක් දෙන වෙන සැප වේදනාවක් දෙන දෙයක්. අර සංඥාවට අනුකූලව ඇති වෙනවා. ඊට පස්සේ ඒකට ආශ්‍රය කරනවා. ඒකෙන් එවකෝ සංස්කාර. මෙතෙන්දී ඇහැට රූපේ දැක්කයි කියලා සත්‍ය වශයෙන් සිදුවන්නේ ඒ දැකපු පුද්ගලයා මේ හිත තුළ විඥානස්කන්ධය ඇති වුණා සංඥාස්කන්ධය ඇති වුණා වේදනාස්කන්ධය ඇති වුණා සංස්කාරස්කන්ධය ඇති වුණා ඒකට අනුකූලව තමයි එයාගේ ප්‍රයත් ක්‍රියාත්මක වුණා එයාගේම පංචස්කන්ධ ලෝකයක් ඇති වුණා හිතන්නේ තමන් බාහිර රූපයක් දැක්කා කියලා මේක දකින්නත් බෑ විඥානස එතකොට ඇහැ මොන තත්ත්වයේ දකින්න බෑ හිමිනම තත්ත්වයේ රූපේ කියන තත්ත්වය දකින්නට බෑ. අවිද්‍යාව නිසා ඇහැ රූපේ ගැටීම නිසා යම්තා සිටිවිලි ධර්ම තමාගේ සිත තුළ ඇති වෙන මේවාගේ ක්‍රියාදාමයේ නිසිපරිදි තේරුම් ගන්නට බෑ අවිද්‍යාව නිසා. මේක නිසාම සයා හිතනවා මම මේ රූපයට ආශා කරනවා මට මේ මේ රූපේ ලබා ගන්නට ඕන. මේ රූපේ මට අවශ්‍යයි ආදී වශයෙන් අපි උදාහරණ කාර්යයක් කියන මේ කාර්යයක් ගන්න ඕන මේ කාර්යයක් ගන්නවා ආදී වශයෙන් විවිධ සිටින ඇති වෙනවා. එතකොට මේ සිටිවිලි ඔක්කොම සංස්කාර. සංස්කාර කියන්නේ සිිතේ පහළ වෙන සිටිවිලි ධර්ම. චිත්ත සංස්කාර. මේ ඔක්කොම ඇති වෙන යාගේ සිිත තුළ. මේ චිත්ත සංස්කාර ඇතිවීමට හේතු පාදක වුණා අර ඈත රූපේ දැකලා ඒ පිළිබඳ පහළවන නියම කියන්නේ සත්‍ය වශයෙන්ම පහළවන පරමාත්ම ධර්ම වශයෙන් පහළ වන නාම රූප ධර්මයන්ගේ ක්‍රියාදාමයේ හරියට දකින්නට නිරකිතයි. මේක නිසා රූපය අල්ලනවා රූපය උපාදාන කරනවා රූපය අල්ලගෙන උපාදාන කරනකොට අපි හිතමු මේ ජීවිත රූපයක් කියන තියෙන එක. මේ රූපේ ලබා ගන්න ඕන කොහොමද ලබා ගන්නේ ලබාගෙන කටයුතු කරන්නේ කොහොමද ආදී විවිධ දේවල් තියෙනවා. ඒක ක්‍රියා කරනවා වාචික ක්‍රියා කරනවා මානසික ක්‍රියා කරනවා ඒ ඔක්කොම දේවල් කරන්න තියෙනවා. ඒ ලබාගත්තට පස්සේ තියෙන තමත් දේවල් කරන්න තියෙන එකක් දෙන්නේ ගොඩාක් දේවල් කරන්න තියෙන. එතකොට ඒ ඔක්කොම සංස්කාර. ඒ සංස්කාර ඔක්කොම ඇතිවීමට හේතු වෙනවා අර ඇහැට පෙනෙන රූපයේ පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබන්නට නැති අවිද්‍යාව. මේ අවිද්‍යාව තිබෙන නිසා ඇහැට පෙනෙන රූප තුළින් සංස්කාර ධර්මයන් බලන්නට පටන් ගන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන එක තැනකදී මේ ලෝකේ ලක්ෂණ රූප අරමුණු තියෙනවා. අත්‍යදික්කේ චක්ඛුඤ්ඤා රූපායිත්තකන්තා මනාපාපේ රූපක්ඛාම උපසංහිතාරදිනිය. හිත ඇලෙන බැඳෙන කාමයේ දනවන සුද සතුට කරන ප්‍රිය වූ රූප ලෝකේ තියෙනවා නෑ කියනවා මේ. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. නසේ කාමා යාන්ති ඡානි ලෝකේ සංකප්පරාගෝ පුරිසස කාමෝ නැති කාමා යානි චිත්තානි ලෝකේ මේ ලෝකේ ලක්ෂණේ රූපම උදාහරණ දෙකක් අනිතරම ගන්න පුළුවන් ලක්ෂණ රූප ලෝකේ තියෙන එකක්වත් කාමනේ සංකප්පරාගෝ පුරිසස කාමෝ කෙනෙක් ප්‍රේෂිත තුළ පාලන සිටිවි දමයයි කාමයන් කියන්නේ චිත්තං චිත්තානි තප්පේ ලෝකේ මේ ලෝකයේ තියෙන ලක්ෂණ විසිතුරු ඒ අරමුණු ඔය පැත්තක තිබුණා වූ අත්‍යත් චිත්ත දීලා විනයන්ති සම්දං ඒක කෙරෙහි තියෙන ඡන්දේ කැමැත්ත ඇලීම පඬිතයා අයින් කරනවා නුවණැති තැනත්තා අයින් කරගන්න. එතකොට ලෝකයේ තියෙන රූප අයින් කරන්න අපිට බෑ. ලෝකයේ තියෙන මේ ශබ්ද අයින් කරන්න බෑ. ලෝකයේ තියෙන අරමුණ එකක්වත් අයින් කරන්න බෑ. අපගේ සිත තුළ තියෙන අවිද්‍යාව අපිට අයින් කරන්න පුළුවන්. අවිද්‍යාව කියන්නේ සිත තුළ. මේක සිතේ තියෙන නොදැක්කම මෝඩකම. Taman දන්නේ ඒකයි අනිත්‍යවකේ. මේ මෙන්න මේ නොදක්කම පිළිබඳ ඊළඟ දවසට අපේ දී කරුණ තව ටිකක් කියන්නම්. අද දේශනා කරන්නට කාලය නැහැ ඒකලහ මාර්ග ප්‍රතිපදිත. ඒක නිසා මේ දේශනාව දැනීම ගන්න සාරාංශය කියලා. අපි ප්‍රකාශ කළේ මේ ලෝක සත්‍යයන්ගේ සිටේ ක්‍රියාදාමය මොකක්ද කියන එකයි පළවෙනි. ඒ සිතේ නියම තත්ත්වයේ තේරුම් ගන්නට බැරි කම නිසා සිතින්ම පැටලි පැටලි කරන අවුල් නියුල් දාලාවයි ඒ වෙනම කරන්නේ. ඒ සිතේ පැටලි පැටලි තියෙන අවුල් නියුල් දකින්න නිසා ඒ ආකාරයෙන් සංඥා උපාදාන කෙලෙස් කර්ම සංස්කාර කුසල හරි අකුසල හරි උපාදාන ආදී විවිධ දේවල් නිසා සිත නිසල කරලා මැරෙන්නට එකකමක් නැහැ සිතේ නිරන්තරයෙන් ක්‍රියාත්මක වන සිත සම්පූර්ණයෙන් නැති නතර වෙලා නැහැ ඒක නිසා නැවත නැවත ඉපදෙන්නට සිදු වෙනවා යම් කෙනෙකුට මේ සිතේ තියෙන නියම තත්ත්වයේ ඔක්කොම අවිද්‍යාව නිසා සිදුවෙනවා කියලා මේ ඔක්කොම සිටින් අයින් කරා නම් සිත සම්පූර්ණයෙන්ම පිරිසිදු භාවයට පත් වෙනවා. මෙන්න මේ පිරිසිදු භාවයට පත් වූ සිත පවස්සල ප්‍රබහස්සල සිතාව ඒකේ දැනීමක් පමණයි තියෙන්නේ. එතකොට එවැනි කෙනෙකුට තේරෙනවා මෙතෙක් කල තමා මෝඩකමන කොයිතරම් දේවල් කළාද මේ සිත නිදාශෝ තැනට මරණයේදී සිතන්නද දෙයක් නෑ අරමුණක් එන්නේ නෑ කිසිවක් අල්ලන්නේ නෑ මම කියලා මගේ කියලා දෙයක් නෑ ඔක්කොම දේවල් සිතින් අතහැරලා ඒක නිසා ඒ සිත පවතින යම් යම් හේතු ටිකක් තියෙනවා කර්මයේ ආදී හේතු මේවා නිරුද්ධ වෙනකොට ඒ සිත පහනක් වෙනවා වෙනවා ඕකයි බුද්ධ ධර්මයේ සාරය හරය අගේ ඕක කියන්නේ තමයි බුදු කෙනෙක් ලෝකෙට පහළවන්නේ ඕක තමයි තේන්නේ. ඕක තමයි අපි ලබාගත යුතුයි. ඔය සුදු දේ කරන්නට එහෙම පහස්යෙන් හැකියාවක් නැහැ ඒකට මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගයේ වැඩි විතු අංග තියෙනවා. ඒ අතරින් එකක් තමයි මේ අනාත්ම ලක්ෂණය අවබෝධ කර ගැනීම. මේ අනාත්ම ලක්ෂණය අවබෝධ කර ගැනීමට එක් උපකාර වන ධර්මයක් තමයි පටිච්ච සමුප්පාද ධර්මයන්ගේ අවබෝධය. මේ අවබෝධය පොත්පත් වලින් කියලා ලබන අවබෝධයට වඩා ප්‍රායෝගික වශයෙන්ම සිදුවන ආකාරය දැකලා තමාම ප්‍රත්‍යක්ෂ දැක්වීම තමයි තාමත් අවශ්‍ය වන්නේ. එතකොට අවිද්‍යාව කියන්නේ නොලක්කම මෝඩකම. මේක තමන්ගේ සිත තුළ තියෙන දෙයක්. ඒක මහා බරපතල අයින් කරන්නට බැරි කැවිලා තියෙන එහෙම දෙයක් නෙවෙයි. එහෙනම් අවිද්‍යාව කවදාවත් නිරුද්ධ කරන්නට බෑ. ශ්‍රද්ධාව නිරුද්ධ කරන්නට පුළුවන් මේක සිිතේ තියෙන මූලිකම දෙක දැකලා නේ මේ මූලිකම අයින් කරන්නට ප්‍රඥාවෙන් විතරන්නට පුළුවන් වනේ ප්‍රඥාව නැත්තම් මූලිකමට මූලිකම අයින් කරන්න හැකියාවක් නැහැ ප්‍රඥාව යම් කලක සමාගයේ සිට තුළ පහළ වුණා නම් අවිද්‍යාවට ආදී නිලාසිතෙන්නට බෑ මම මෙතෙක් කල මේ සිත තුළ ඔබේ හිතියමට යන්නට බෑ කියලා එක් තැනක තියෙන උපමාවක් කියනවා අපිටම ඝන කරුවක් තියෙනවා අවුරුදු ලක්ෂ කෝටි කෝටි ගණනක් කියලා අපිට ලෝකාන්තරික නවතේ වගේ තැනක කල්පනාශේදී නිවාස නැතකම්ම ඒකේ සංනික්කර ඝන කරුවල මොනවත් තියෙන සත්‍යයක් තියෙනවා එතකොට එතෙන්ද ආලෝකයක් එහෙම අපිට ගෙනියන්න පුළුවන් නම් ආලෝකය ගෙනිච්චොත් එයාට කියන්න බෑ එතන තියෙන අඳුරට කියන්නට බෑ මම මේ කල්පයක් තිස්සේම මේකේ ගින්නවා මට මෙතනින් යන්නද බැහැ කියලා. ආලෝකයේ ගිය ගමන් මඳුර අයින් වෙන්නේ. අයින් වෙනවා. ඒකයි සිදුවෙන්නේ. ඒ වගේ සිතේ තුළ තියෙන අවිද්‍යාවත් කොච්චර සංසාරේ පුරා කල්පාසංඛා සංකල්පන්ට ගණන් තිස්සේ පොඩක් පදියම් වෙලා ගැප් වෙලා කාරණාවක් ප්‍රඥා ආලෝකය ආවට පස්සේ ඒක හිතෙන්නේ නැහැ ඒක යන්නට ඕන. මේ ප්‍රඥා ආලෝකයෙන් තමයි අවිද්‍යාව අඳුර අපිට දුරු කරන්නට පුළුවන් වෙන්නේ. මේ අවිද්‍යාව කියන එකට නොයේ කර්ම ඇතුළත් වෙන එකකින් ප්‍රධානම එකක් තමයි චතුරාර්ය සත්‍ය ධර්මයෙන් දත්තම ඒ පංචස්කන්ධ ලෝකයේ යථාර්ථයෙන් දත්තම. මේ අවිද්‍යාව නිසා තමයි විවිධාකාර කර්ම සංස්කාර කුසල කරන්නේ අකුසල කරන්නේ උපාදාන කරන්නේ සංනාගන්නේ යුද්ධ කන කෝලංගල අදින් සම්බර සංසරව විවිධ නොයෙක් නොයෙක් දේවල් කරන්නේ සංනිකරණයේ අවිද්‍යාව නිසා. එතකොට මේ අවිද්‍යාව කියන්නේ සංස්කාර වශයෙන් ආකාරයේ කියන්නට ගිහිල්ලා අපි මේ ඇහැට රූපයක් දැක්කාට පස්සේ ඒ අවිද්‍යාව කියන සංස්කාර වශයෙන් කොහොමද කියන කාරණාව කෙටියෙන් පෙන්වන්න කලින්. ඇහි නියම தත්ත්වයේ දක්නටි දන්නේ නැතිකම අවිද්‍යාවක්. රූපේ නියම තත්ත්වය ඇහැට පෙනෙන රූපේ නියම තත්ත්වය දන්නේ එකම අවිද්‍යාව. ඒ වගේම ඇහැ රූපේ ගැටීම නිසා සමාගයේ චිත තුළ ක්‍රියාත්මක වන චෛතසික නාම රූප ධර්මයන්ගේ ක්‍රියාදාමයේ සිදුවන්නේ මේකයි මෙතන සිදුවන සත්‍ය තත්ත්වය මේකයි කියලා දන්නේ නැති ඒක අවිද්‍යාවයි. මේ අවිද්‍යාව නිසා ඒ රූපේ අරමුණු කරගෙන නොයේ කාලක වාචික මානසික ක්‍රියාදාමයේ සිදු කරන්න සිදුවෙන මේ ඔක්කොම සංස්කාර රැස්වීමක් කියන එකයි තියෙන්නේ. ඒ නිසා අපිට බාහිර ලෝකයේ තියෙන රූප අයින් කරලා ජීවත් වෙන්න හැකියාවක් නැහැ. ඒක නිසා අපේ සිත තුළ තියෙන අවිද්‍යාවයි අපි අයින් කරලා තියෙන්නේ. ඒක කරන්න තමයි භාවනාව තියෙන්නේ. ඒ අවිද්‍යාව නිරුද්ධ කිරීමෙන් තමයි අර මම කලින් කියපු සිතේ නිදහස් භාවය සම්පූර්ණ වශයෙන් ලබන්නට පුළුවන් වන්නේ. ඒ නිදහස් භාවය ලැබුවා නම් නේම අවිද්‍යාව නිරෝධා සංකාර නිරෝධෝ වෙනවා සංස්කාර නිරුද්ධ වෙනවා සංස්කාර නිරෝධා විඥාන නිරෝධෝ සංස්කාර සංස්කාරය නිරුද්ධ වුණාම නැවත ඉදීමක් නැති වෙනවා. ඒ මේ ප්‍රශ්කේම ලක්ෂණ දුක්ඛ සංදර්ශන නිරෝධෝ හෝති එලෙසම මේ දුක්ඛ ස්කන්ධේ මේ දුක් ගුඩේ කෙලවර සිදුවන. ඒක දකින්නට නම් මේ විදිහට පරිසම්පාද ධර්මයන් ප්‍රායෝගික වශයෙන් අත්දකින්න ක්‍රියාත්මක කරන ආකාරයේ පැහැදිලිව අවබෝධ කරගන්නට බලන්න. අපි මේකේ තියෙන ධම්මදේශ මේ ධම්මදේශනා ඉතිරි කොටස මේකට හා සම්බන්ධ ඉතිරි කොටස ඊළඟ දවසට කියන්නට කල්පබලක් මෙම දේශනාව දැන් නිම කරන්න. හරි දින්ගන්න පින්දුම ආකාශත්තා කියන පාඩේ කියන ආකාශත්තා දුම මත්තාදීවා නාමයෙන් දිකාපුණ්‍යන්තං අනුමෝදිතා කියන තත්ත්ව ශාසන ආකාශත්තා දුම චම්මච්ඡාදේවා නාගමහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු දේශනම් ආකාශත්තානි මම්මච්ඡාදේවා නාගමහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු මං පරන්ති සාස්නේ කනිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන